හොඳයි. ඒ අනුව අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ ඇති කරගන්න නුවණ පිළිබඳව සිහියෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා සති සම්පජානනය පිළිබඳව සාකච්ඡා කරා. එතකොට එහි අභික්කන්තේ පටික්කන්තේ කියන පදයට එක්ක අපි සත්‍රාය සම්පජාන්නේ සාර්ථක සම්පජාන්නේ සත්‍රාය සම්පජාන්නේ ගෝචර සම්පජාන්නේ සහ අසම්මෝහ සම්පජාන්නේ කියන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරා. ඉතින් දැන් එතකොට ඊටාම කෙටියෙන් අපි මේ ටික ආය තේරුම් ගන්න ඕනේ. අපි කොච්චර මේ ධර්මය ගැන විමසුවත් අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ ධර්ම මාර්ගය තුළ මගේ මානසිකාරය નિවර්දිව සකස් වෙලාද කියලා හැම වෙලේම විමසලා බලලා එන්නේ මානසිකාරය සකස් කරගන්න එක තමයි හැම වෙලේම වෙන්න ඕනේ. ඉතින් අපි හරි අපූර්වට කතා කරා වික්ෂුන් වහන්සේ නමකගේ මානසිකාරය මොකක්ද? විදර්ශනාවක් වඩන වික්ෂුන් වහන්සේ නමක් කොයි විදිහටද ඒ ගෝචර සම්පජාන්යෙන් ඉන්න භික්ෂුන් වහන්සේ තමන්ගේ කමඨහන අරගෙන එන හැටිත් ආපහු යන හැටිත් ඒ කියන්නේ කමඨහනකින් ඇතිවෙච්ච හැඟීම තුල දැන් තමන්ගේ ශරීරයේ ඇටසැකිල්ලක් ඇටසැකිල්ල පිළිබඳව සංඥාවක් තමන්ගේ ශරීරය තුල ඇටසැකිල්ලක් තියෙනවාය කියන සංඥාව සකස් කරගත්තා නම් රාත්‍රියක ඒ කියන්නේ හිමින් සැරේ සෑම ශරීරයේ හැම කොටසකම තියෙන අස්තිපංජරය විමසලා. අපි උදාහරණයක් විදිහට නිකන් කතා කරමු. මොකද මේවා උදාහරණ සහිතවයි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ විදර්ශකයෙකුගේ තියෙන මානසික තත්ත්වය ගැනයි අපි මේ වැඩිපුර කතා කරන්නේ. මොකක් ඒකයි අපි මේකට මේ දාගත්තේ මෙහෙම නමක් නේද? පේන ලෝකේ නොපෙනෙන පැතිකඩ කියලා. පේනන ලෝකේ නොපෙනෙන පැතිකඩ කියලා කිව්වේ ඒකයි. ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ මේක කොහොමද මේ தත්ත්වය උදා වෙන්නේ කියලා බලන්න අපි ඔය ගෝචර සම්පජානනය ගැන මම තව ටිකක් කියන්නම්. මොකද හැමෝටම මේකේ ප්‍රයෝජනයක් තියෙන්න ඕන හින්දා මේ දැන් දෙවෙනි කොටසනේ සම්මිජ ආලෝකිතේ විලෝකිතේ කියලා කියන්නේ ආලෝකිතේ විලෝකිතේ කියලා කියන්නේ මෙහෙම බලනකොට දෙපැත්ත බලනකොට ඉදිරිපස බලනකොට දෙපැත්ත මෙහෙම බලනකොට ඕකේ යට බැලීම් උඩ බැලීම් ඒවටත් තියෙනවා. නමුත් මෙතෙන්දී aran තියෙන දෙපැත්ත බැලීම සහ ඉදිරිය බැලීම කියන එක. ඒක දැන් බලන්න මේකට අදාළව අපි මේක සම්බන්ධ කරගත්තොත් මේ මේ කමටහන කොහොමද කියලා සාර්ථක සම්ප්‍රදායන්නේට මේක අදාළ වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපේ බැලීමකින් අපි ගන්න හැම අරමුණක්ම හරි ජීවිතය සාර්ථක අර්ථයක් පිණිස විය යුතුයි. කොච්චර ලොකු වෙනසක්ද බලන්න ජීවිතේ. අර්ථයක් පිණිස විය යුතුයි. මම නිකන් අහනවා මේ අයගෙන් දැන් ගොඩාක් ලොකු වෙලා හැම දෙයක්ම කරගත්තා. දැන් දරුවෙක් දිහා බලන්න ඕනේ හැමදේම. අම්මේ තාත්තේ. බලන්න ඕනද නැද්ද? ඕනේ. ආ. දැන් ඇයි බලන්න ඕන දරුවෙක් දිහා හැම වෙලේම? ඇයි අම්මෙක් තාත්තෙක් දරුවෙක් දිහා බලලා දරුවා හදන්න ඕනේ ඇයි? එයාට මග පෙන්වන්න ඕන හින්දා. නේද? හා. එයාට හොඳට රස්සාවකුත් හදලා දුන්නා. විවාහයකුත් කරලා දුන්නා. එයාට කිසි ප්‍රශ්නයකුත් නැහැ. හොඳින් ඉන්නවා. දැනුත් දවසකට එක සැරයක් හැම වෙලෙම බලන්න ඕනද? ඉතින් ඒක නවත්තන්න නැහැ නේද මම කියන්නේ. නේද? අන්න එතකොට ඒක අර්ථයක්ද? නේද? එහෙම එහෙම දැනුත් බලන්න ඕන කියනවා නම් ඒක අර්ථයක්ද? නෑ ඒක අර්ථයක් පිණිස නෙවෙයි. හොයනවා නම් දැනුත් හොයනවා නම් දකින්න ඕන මට එක සැරයක් හරි දකින්න ඕන මට නොදකින්න බෑ මගේ ලොකු පුතාව නොදකින්න බෑ පොඩි පුතාව නොදකින්න බෑ. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අර්ථාන්විත නෑ. චූටි කාලෙත් ඇත්තටම හිත සනසවා ගන්න නෙවෙයි බලන්න ඕනේ. එයාව නිර්මාණය කරන්න. ඇයි? මාව පොඩි කාලේ මගේ දෙමව්පියෝ හැදුවා. නේද? ඒ යුතුයකමක් විදිහට මේක තනියම ජීවත් වෙන්න බෑ පුංචි ළමයෙකුට. එයාට අවශ්‍ය කරන දේවල් ටික උපයාසපයා දෙන තුරු බලන්න ඕනේ. ඊට පස්සේ කරදරයක් වුණොත් බලන්න ඕනේ. නේද? ඒ වගේ අර කරන දේ අර්ථාන්විතව හැම වෙලේම කරන්න. හ්ම් කරන දේ අර්ථාන්විතව කරන්න දැන් සමහර අය ඉන්නවා. තමන්ගේ ගේ රැකගත්තා. තණ්හාවෙන්. දැන් ඊට පස්සේ ලොකු පුතා ලොකු ගයක් හැදුවා. පොඩි පුතාත් ගයක් හැදුවා. දැන් අම්මගේ තාත්තගේ කල්පනා මොකද්ද? ඒ දෙකත් රකින්න ඕන ගිහිල්ලා. හරිද? එහෙම බෑනේ මෙව්වත් රැකලා දෙන්න ඕනේ. නේද? ඒවා අපේ යුතුයකන්නේ. එහෙමයි. නෑ එහෙම එකක්. එහෙම එකක් ඕනේ නෑ. හරිද? ඒකේ වගකීම කාටද? ඒක කරාට කමක් නෑ මේ නිකන් ඉන්නවනම්. නිකන් ඉන්න වෙලාවක් නෑ. වැඩි හිටි ද්වාවයට පත් වුණාට පස්සේ මැරුණ නැත්තම්. ඇයි තමන්ගේ යුතුයකම් ටික කරලා අවශ්‍ය කරන තැනට හදලා දුන්නට පස්සේ නිකන් ඉන්න වෙලාවක් නැහැ. ඇයි? අර යුතුයකම් කරන්න ගිහලා තමන්ට ධර්ම අවබෝධ කරගන්න වෙලාවක් ආවේ නැන්නේ. මේ දරුවෝ හදන්න, ගෙවල් හදන්න ගිහිල්ලා හරියට මහන්සි වෙලා තමන්ට ධර්ම අවබෝධ කරගන්න වෙලාවක් ආවේ නැහැ. ඒකින් දා දැන් අර වෙන කොහෙවත් තියෙන ඒවා බාරගෙන හරියන්නේ නැහැ. දැන් තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. අන්න ඒ වගේ අර්ථාන්විතව හැම බැල්මක්ම අර්ථාන්විත වෙන්න ඕනේ. ඒ සඳහා මානසිකාරය හදාගන්න ඕනේ. මේක සෙල්ලම් වැඩක් නෙමෙයි මේ කියන කතාව. හරිද? ඒකයි කියන්නේ සාර්ථක සම්පජාන්නේ කියලා. එතකොට මොනවද අර්ථය පිණිස පවතින මේ ජීවිතයේ ලෞකික හෝ ලෝකෝත්තර අර්ථය පිණිස පවතින්නේ මොන වගේ වැඩද? කියලා තේරුම් ගන්න අපි ඔක ඉස්සෙල්ලා අර සම්පජාන්නේදී කිව්වා ඒ වෙලාවේ කිව්වා අභික්කන්තේ පටික්කන්තේ කියන එක. දැන් සම්මිජ්ජිතේ පසාරිතේ කියන එකේදීත් ඒ වගේ මගේ අර්ථය සදා පවතින්නේ මොන වගේ වැඩද කියලා Tamanට දැනුම තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම නුවණ තියෙන්න ඕනේ. හරි ඒක හොයන්න ඕන මොනවද ජීවිත අර්ථය සඳහා තියෙන්නේ. එහෙනම් දන් දෙන ඒවා, සිල් රකින්න ඒවා, සමාජ සේවය කරන ඒවා, ඒ වගේ බොහෝ දේවල් තියෙනවා කරන්න. හරි දැන් ඒවා සසර කෙටි වෙන විදිහට කරන්නේ කොහොමද කියන තැනට මානසිකත්වය හැදෙන්න ඕනේ. ඒකත් දැනගන්න ඕනේ. සමහර ඒවා කරනවා. සමහර අය දන් දෙන ඒවා කරනවා. ඒවා හින්දා මෙයාලගේ සසර දික් වෙනවා. ඇයි? ඒවා දෙන්නේ කොහොමද? ලෞකික අන්න හරි ලෞකික දියුණුව සදා අනේ සමහර අය කියන තේ යන තැනට මොන හරි කරගන්න එපා. යන තැනට මොන හරි කරගන්න එපා. නේද? දැන් ඉතින් යන තැනට මොන හරි කරගන්න එපා. ඒ කියන්නේ යන්න හදන්නේ තැනකට. <laughs> ඉතින් ඒ වගේ මේ ඒ වගේ නැතුව පැහැදිලිව Brahmacharya ජීවිතයකට දැන් මට මතකයි කඩන පින්කන්දවස් වල අපෙන් අහනවා කොහොමද කඩන චීවරයක් හරියට පූජා කරන්න කියලා. හරිද? මගෙන් අහපුවා මම දෙන උත්තරේ. කඩන චීවරයක් කොහොමද පූජා කරන්නේ? කඩන චීවර පින්කමක් කිරීම සාර්ථක දෙයක්ද නැද්ද? සාර්ථක දෙයක්. ඒක සත්‍ප්‍රාය වෙන්න නම් අපේ මානසිකාරයට නැගෙන්න ඕන කොහොමද මම නිවනට හේතු වෙන විදිහට මේ කටන චිවරේ පූජා කරන්න කියලා. නිවනට හේතු වෙන දෙයකට නැති විදිහට පූජා කරන්නේ කොහොමද? කොහොමද? නේද? ආරපතේ ආරපතේ චක්කවත්ති සිරින් ලැබේ කියලා ගත්තොත් හරියනවද? හැම ඉදිකටු පාරයක් ගානේ චීවරේ ඉදිකටු පාරක් ගානේ ශක්තිති රජකම ලැබෙනවා. එහෙනම් මෙයා දැන් ශක්තිති රජවරු මෙහි නේද? එහෙනම් එහෙම නෙවෙයි මේක කරන්න ඕන. වික්ෂුන් වහන්සේට මේ ශාසනය පවතිනවාය කියලා අපිට එකතු වෙලා වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට එකතු වෙලා කළ හැකිව තියෙන එකම පින්කම වික්ෂුන් වහන්සේලාට තනියම කරගන්න බැරි එකම පින්කම කඩන පින්කම බව අපි දන්නවා. ඊළඟට මේ මම එතකොට ඔක කියන්නේ ඔයාලා හොඳට පන්සිල් ආරක්ෂා කරගෙන සතියක් දෙකක් මාසයක් මාස තුනම හරි සීලවන්තව ඉඳගෙන මේක කරන්න කියලා. සීලවන්තව ඉඳගෙන සීලවන්තව ඉන්න අයට මේ මේක කරන්න ධම්මේන ලද්දන් නේද? තමන් අධර්මයෙන් හම්බ කරපු දෙයක් නැතුව සුපසන්න චිත්තං සෝමනස්ස සාගත අසංකාරික ඥාන සම්ප්‍රයුක්ත මේක කරන්න ඕනේ. දැන් ධම්මේන ලද්දන් සුපසන්න චිත්තං. ඒකට ඒ වගේ නේද? සීල යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දන් සුපසන්න චිත්තං ඔය විදිහට කර්මය කර්මඵල විශ්වාස කරගෙන මේ කරන්න ඕනේ ඊටත් වැඩිය Tamanට පුළුවන් නම් හිතන්න මං කියවුවේ මුගක් කාලවට දීපංකර බුදුන් දවසේ බුදුරජාණන් වහන්සේව කරපින්නාගෙන නැත්නම් තමන්ගේ ඇඟ උඩින් වඩම්ම ගනිමින් තමයි සුමේද තාපසයා බුදුබව ප්‍රාර්ථනා කරගන්නේ නියත විවර ලබා ගන්න. එතකොට එහෙනම් අන්න ඒ වගේ මේ කඩන චීවරය අරගෙන යනකොට ඔළුවේ උඩ තියාගෙන එක සැරයක් හරි අපිට හිතන්න පුළුවන් නම් මට නේද මේ වගේ පැවිද්දක් ලැබෙන්න හේතු වෙනවා කියලා අඩුම ගන්න. නේද කොච්චර දෙයක්ද ඒක? ඉතින් ඒ වගේ බොහෝ ආනිසංශ ඇති වෙන විදිහට මේ චීවර පූජාව සිද්ධ කරන්න කියලා. ඒ තමයි සාර්ථක සම්පදානය. ඒ කියන්නේ සත්‍රාය සම්පදානය. සත්‍රාය කියලා කියන්නේ එයාට එතකොට මේ දැන් මේ චීවර පූජාවත් එක්ක එයාගේ ප්‍රාර්ථනාව වෙනස්. එයාගේ මානසිකාරය හැම වෙලෙම අපේ මානසිකාරය මෙහෙම හැරිලා මෙහෙම බලද්දි මෙහෙම බලලා මෙහෙම බලද්දි පවා හැම වෙලෙම අපේ මානසිකාරය තමන්ගේ Brahmacharya ජීවිතයට ගැලපෙන විදිහට හදන්න ඕනේ. හදන්න නැතුව බෑ. ඒ කරුණු දැනගෙන ඒවා මෙනෙහි කරන්න ඕනේ. හරි සතර දෝෂ ඇති වෙන්න පුළුවන් මේ ඉන්න විදිහට හරියන්නේ නැහැ දරුවන්ගේ යුතුයකම් ටික විතරක් කරලා දරුවන්ට ආදරෙන් ළඟට වෙලා දරුවෝ ළඟටම වෙලා හිටියා කියලා හරියන්නේ නැහැ ගෙම්බෙක් කුකුලෙක් නරියෙක් කිද්දෙක් කියලා උපදින්න තියෙන ඉඩ කඩක් තියෙනවා හරි හිත හදාගෙන නැත්තම් කාටද කියන්නේ දරුවන්ට බේරගන්න බෑ මරණ මංචකයේදී මරණ මංචකයේදී බේරගන්න බෑ නේද ආදරය කියන්නේ ලෝභයක් ලෝභය කියන්නේ අකුසලයක් ගෙවල් පිළිබඳ තියෙන කැමැත්ත කියලා කියන්නේ තණ්හාවක්. තණ්හාව කියන්නේ අකුසලයක්. ඒ ඔක්කොම අකුසල. නේද? ආහාර තෘෂ්ණාව කියන්නේ පොඩි අකුසලයක්ද? අපි හිතනවා ඉඩම් තණ්හාව වගේ නේ මේක පොඩිනේ අපේ මේ අපල් ගෙඩියක් මේ කේක් කෑලා කෝක මොකද්ද කියලා. තණ්හාවෙන් තණ්හාව තමයි. ඉඩමට තියෙන තණ්හාව වගේම තමයි නේද? අපල් ගෙඩියකට කේක් කෑලකට තියෙන තණ්හාව තණ්හාවමයි. ඒ කියන්නේ ඒ තණ්හාව විසින් තමයි අපිට ඊළඟ භවය නිර්මාණය කරන්නේ ඉවරක් නැතුව භවගාමී ගමනක යන්න වෙන්නේ. ඕව අයින් කරගත්තේ නැත්නම් ඉතින් තේරෙන්න ඕනේ මේක අර්ථය පිණිස නෙවෙයි. හ්ම් මේක අර්ථය පිණිස නෙවෙයි කියලා හැම වෙලෙම තේරෙන්න ඕනේ මේ මේක අපිව අපූර්වට ආවරණය කරපු කමටහනක් නේ. හරි? මේ කමටහන කියලා කියන්නේ අපිව අපූර්වට ආවරණය කරපු කමටහන. හොඳයි ඊළඟට බලන්න දැන් ආලෝකිතේ විලෝකිතේ කියන තැන කොහොමද ගෝචර සම්ප්‍රදායන්නේ කියලා. එතකොට මේ මම ආය ආය මතක් කරන්නේ මේක මට මේ සරෙන් සරේ සරෙන් සරේ කිය යුතුව තියෙනවා. මානසිකාර්යය හැදෙන්න ඕන එහෙම එවැනි සිතුවිලි පහළ වෙන විදිහට මගේ සිත හදන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලේම මගේ නිවනට හේතු වෙන විදිහට හේතු වෙන විදිහට ක්‍රියාකාරී වෙන විදිහට මගේ සිත හදන්න ඕනේ ඒක මෙනෙහි කර කර කරන්න ඕනේ ඒක ධර්මයේ ගැන හදාර හදාර ධර්මයෙන් කොහොමද කෙනෙක් එවැනි தත්ත්වයටපත් වෙන්නේ කියලා බලමින් කොහොම හරි කරලා තමන් ඒ මානසිකාරය සකස් කරගන්න ඕන. ඉතින් අන්න ඒ මානසිකාරය සකස් කර ගැනීම තමයි අපි මේ මේ වෙලාවේ කල යුතුම දේ ඉතාම යතුම දේ තමයි මේ මානසිකාරය සකස් කර ගැනීම. හරි? එතකොට බලන්න දැන් ස්වාමීන් වහන්සේ නමක් කොහොමද මේ මේ ගෝචර සම්පජානය තුල කොහොමද ස්වාමීන් වහන්සේ නමක් මේ ආලෝකිතය විලෝකිතය කියන දේ සම්පූර්ණ කරගන්නේ කියලා අපි හිතමු දානශාලාවට එන්න තියෙනවා. හරිද? දානශාලාවට නොයේකුත් සිත් කලබන රූප එනවා. හරිද? දැන් ස්වාමීන් වහන්සේ දන්නවා මම කායානුපස්සී කයට අනුව සිත යොමු කරමින් කායගත සතියෙන් යුක්තව යන්න ඕනේ. ගිහිල්ලා එන්නත් ඕනේ කියලා. ඉතින් මේක පුහුණු කරනවා උන්වහන්සේ. ඒව අපි දකින්නේ අපි සමහරවිට දාණයට ඇවිල්ලා යනවා දකින්නවා නේද? අරණ සේනාසනයකට එහෙම දාන්න ගියාම අපි දකිනවා බිම් බලාගෙන ඇවිල්ලා යනවා සමහරවිට කතා කරලත් යනවා. නමුත් උන්වහන්සේට බැරි නම් මේ කියන තැනට තමන්ගේ මානසිකත්වය සකස් කරගන්න හරි උන්වහන්සේ කල්පනා කරනවා මෙන්න මෙහෙම මම දැන් අතීතය අරන් බලනවා මම දන්නවා ගෝත්‍ර සම්පදාන්න කියන්නේ මොකද්ද මම කරන කමටහන තුල මම දානශාලාවට ගිහලා එන්න ඕනේ යනකොටත් කමඨහණයන් ඇති කරගත්ත හැඟීම තියෙන්න ඕනේ. එනකොටත් තියෙන්න ඕනේ. ඒක තමයි ඒක තමයි ඒ කියන්නේ ඒ ඊළඟට මෙහෙම බලනකොටත් වටපිට බලනකොටත් තියෙන්න ඕනේ. දැන් එදා අපි කතා කරා යනකොට එනකොට ගැන දැන් අපි හිතමුකෝ මේක පුහුණු කරනවා. ඒ කියන්නේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා පුහුණු කරනවා අට්ටික සංඥාව කියලා හිතන්නකො. සායනාංශය නමක් පුහුණු කරනවා මේක. පුහුණු කරලා දැන් එනකොට වටපිට බලනකොට මිනිස්සු දකිනකොට ඒ හැම වෙලෙම මේ සංඥාව තියෙනවා. මේ මේ සංඥාවෙන් එනවා. මේ මානසිකාරය තියෙනවා දැන්. ඒ කියන්නේ දකින දකින දේ අස්ති අස්ති අස්ති විදිහට දකිනවා. හරි වැඩේ තමයි ඉන්නේ. හරිද? මෙහෙම බලලා එක වෙලාවක දානශාලාවේදී මෙහෙම බලලා මෙහෙම බලනකොට එක රූමත් ස්ත්‍රියක් හරි කවදාවත් දැකලා මේ කිසි නරක වැඩක් කරා නෙවෙයි නරක සිතුවිල්ල පහළුනේ නැහැ. අස්ති සංඥා නැතුව ගියා. කියලා හිතන්න. අට්ටික සංඥාව නැතුව ගිහිල්ලා මේ ස්ත්‍රියගේ රූපය පිළිබඳව යම් අදහසක් ඇති වුණා. හරිද? එන්න ඒ මාත්‍රය හරිද? උන්වහන්සේ විදර්ශනාවට ගන්නකොටක් ගාවා. හරිද? ඒ විදිහට තමයි අපේ ජීවිතත් අපි හදා ගන්න ඕනේ. එතකොට අපි නොහිතන දේවල් ඔන්න ඔය වගේ දේවල් වෙනවා. ඒ කියන්නේ ස්ත්‍රියක් දැකලා ආර්ථික සංඥාව වෙනුවට ලස්සනයි, සුවයි, සුන්දරයි කියලා එකපාරටම හිතනවා. දැන් අපහ කුටියට එනවා. එහෙනම් මෙහෙම බලනකොට සංඥාව තිබුණා. ආපහු මෙහෙම බලා ගන්නකොට නෑ. හරිද? ඒ මොහොතේ නෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? ආපහු තමන්ගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. මේ විදිහට බලලා මේ විදිහට බලනවා ගාහන්ට එනකොට එහෙම නොවන විදිහට හදනවා. ඊළඟ සැරේ ඊටත් වැඩිය ලොකුවට මේක මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තදින් මෙනෙහි කරලා වැඩම කරනවා. අන්න එහෙම වැඩම කරාට පස්සේ මොකද වෙන්නේ? දැන් අන්න මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ආර්ථික සංඥාවේ වෙනසක් නැහැ. බැලීමේදී වෙනසක් නැහැ. ඇසීමේදී නැත්නම් බැලීමේදී ඇසීමේදී ඒ ඒ දේවල් වලදී අර කමටහන වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්න තියෙන්න ඕනේ. හරිද? එතකොට එන්න ඒ විදිහට ඉන්න පුළුවන් විදිහට තමන්ගේ මනස සකස් කරගන්න ඕනේ. ඒ විදිහට ඉන්න පුළුවන් විදිහට තමන්ගේ මනස සකස් කරගන්න ඕනේ. ඉතින් ඒකින්දා ඒක තමයි අපි තේරුම් ගත යුතු කාරණාව. ඒ විදිහට අපේ මනස සකස් වෙලාද? බැල්මකින් පවා වෙනස් නොවන විදිහට අපේ මනස සකස් වෙලාද? කියලා අපි හැම වෙලෙම බලන්න ඕනේ. හරි? බැල්මකින් පවා වෙනස් නොවන විදිහට අපේ මනස සකස් වෙලාද කියලා අපි හැම වෙලෙම හිතන්න ඕනේ බලන්න ඕනේ එහෙම වෙනස් වෙන්නේ නැති විදිහට මනස සකස් කරගන්න ඕනේ අපි කරගෙන යන කමටහන්ට අදාළව. දැන් මෛත්‍රිය වඩන කෙනෙකුට ආලෝකිතේ විලෝකිතේ කියනකොට මෙහෙම බලනකොට මෛත්‍රිය තිබුණා. අපහ බලනකොට තරහකාරීකව දැක්කේ නැහැ. එහෙම වෙන්න බෑ. හරි. එහෙම නැති වෙන විදිහට හදාගන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම සකස් කර ගැනීම තමයි ඒ මානසිකාරය මගේ එහෙම වෙලා තියෙනවද කියලා පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස සකස් කරගන්න ඕනේ. එතකොට අසම්මෝහ සම්පජානය කියද්දී අපිට තේරෙනවා මේක මේ ඇහත් රූපයත් ගැටීමෙන් ඇතිවන ස්පර්ශයක් ඒ ස්පර්ශ හේතුවෙන් ඇතිවන වේදනාව ඒවත් එක්ක එතකොට රූපයයි චක්කය දෙක රූපස්කන්ධයට වැටෙනවා එතන එතකොට ඒ ඒ දැක්ම විඥානස්කන්ධය ඒත් එක්ක ඇතිවෙච්ච වේදනාව වේදනා ස්කන්ධය ඊළඟට ඒ දැකීමෙන් ඇතිවෙච්ච සංඥාව සංඥා ස්කන්ධයටයි වැටෙන්නේ ස්පර්ශය ආදිය ඔක්කොම වැටෙන්නේ සංස්කාර ස්කන්ධයට එතකොට මේ විදිහට මේ මේ මෙන්න මේ පංචස්කන්ධයේ එකතුවක් තියෙන කලෙහි දැනගන්නවා බැලීම විමසීම කියන එක තියෙනවා අපි බලනවා විමසනවා කියලා කියන්නේ මෙන්න මේ මෙන්න මේ කියන මේ පංචස්කන්ධේ එකතුවක් විතරයි. හරිද? මේ බලන එකට රූපයයි ඇහැයි දෙක රූපස්කන්ධයට වැටෙනවා, වේදනා ටික වේදනාවට වැටෙනවා එතන. දැකීම මාත්‍රේ විඥාණයට වැටෙනවා. ඒකින්ද හඳුනා ගන්න දේ සංඥාවට වැටෙනවා. ඒකත් එක්ක තියෙන ස්පර්ශය ආදී ඒ දේවල් ටික මේ සංස්කාර ස්කන්ධයට වැටෙනවා. එතකොට මෙන්න මේ ස්කන්ධ පහේ එකතුව හරියට නිකන් හරිනේ උපකරණ පහකින් වැඩ පහක් වෙනවා. ඒ වැඩ පහම එකතු වෙලා එක වැඩක් වෙනවා. හරිද? උපකරණ පහෙන් අපි තුන් පාට පහක් පාට ಜಾති පහක මේ පාට ಜಾති පහක වතුර ಜಾති පහක් එනවා මේ මෙහෙම උඩින් එකවර එක තැනකට මේ ටික ඔක්කොම එකතු වුණාම එක පාටක් හැදෙනවා. හරිද? ඉතින් උපකරණ පහෙන් පහක් වෙනවා. පහම එකතු වුණාම වෙනම එකක් වෙනවා. ඒ පාට වෙනස් වෙන්න එක එක එක එක උපකරණයෙන් එන පාට වෙනස් වෙන්න වෙනස් වෙන්න හැදෙන පාට වෙනස් වෙනවා. ඒ වගේ මෙතන මේක යෙදෙන යෙදෙන යෙදෙන ආකාරයේ ප්‍රබලත්වය අනුව එක එක විදිහට මේ වෙනස් වීම සිද්ධ වෙමින් තියෙන එක්තරා වැඩපිළිවෙලක් තමයි. එන්න ඒ වැඩපිළිවෙල අත්දැක දැක අත්දැක දැක සැබෑම తත්වයේ අත්දැක දැක හැම නිමේෂෙම මානසිකාර කරමින් ඈත බලන එක වටපිට බලන එක ඒ ටික තිබුණා නම් නේද කෙලින් බලන එක වටපිට බලන එක ආලෝකිතේ විලෝකිතේ කියන தත්ත්වය තියෙනවා නම් අන්න එතකොට ඒක තමයි අසම්මෝහ සම්පජානනය කියලා කියන්නේ. එතන ඒ කියන්නේ සත්‍යම දකිමින් වාසය කිරීම. ඉතින් මේ වගේ ඊළඟට තියෙන්නේ ආලෝකිත විලෝකිත සම්මිජ්ජිතේ පසාරිතේ. ඒ කියන්නේ මේ පුරුකක් පවා මෙහෙම අකුලද්දි දිගාරිද්දි අතප්පය අකුලද්දි දිගාරිද්දි ඔය සම්පජාන හතරම තියෙන්න ඕනේ. හරිද? එතකොට අපි දැනගන්න ඕනේ සමහර වෙලාවට අපි මේ අපි මේ අතක් කකුලක් ඇකිලීමෙන් දිගෑරීමෙන් පවා ඒ වෙලාවකදී පවා ඒක අසම්මෝහ නැත්නම් අසාර්ථක දෙයකට අර්ථයක් නැති දෙයකට එදේ නොකර සිටිය යුතුයි. හොරකමක් සඳහා මට මේ අධිකාරයෙන් දෙනවා. නේද? හොරකමක් සඳහා අධිකාරින් නෙමෙයි. මෙතන තියෙන හොර වස්තුවක් ගන්න මම මේ අකුලගෙන ඉන්න අත මෙහෙම කරනකොට මට තේරෙන්න ඕනේ ඒක අර්ථය පිණිස දෙයකට සඳහා වෙන්න ඕන. ඒ තරම්ම ප්‍රබල මානසිකත්වයක් ඔය කියන්නේ. සති සම්පජාන්නේ කියන්නේ අර්ථය අනර්ථය දැනගෙන ඉඳලා අතක් දිගා අකුලගෙන ඉන්න අතක් දිගාරිත් දිගාරින්න අතක් අකුලද්දී ඒක අර්ථයක් පිණිස වෙන්න ඕනේ ඒක බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහය පිණිස වෙන්න ඕනේ කමඨහන වඩන කෙනෙක් නම් ඒක කමඨහනට ගෝචර වෙන්න ඕනේ ඒ වගේම කමඨහනට ගෝචර වෙන්න ඕනේ ඒ කමඨහන ඉහළට ගිය කෙනෙක් නම් ඒක අසම්මෝහ සම්පජානනය යුක්ත වෙන්න ඕනේ අතපය දිගාරෙද්දී හොඳට තේරෙන්න ඕනේ මෙන්න මේ චිත්තක්‍රිය වායෝ ධාතුවක් අනුව තමයි මේක දිගාරෙන්නේ හිතෙන් උපදින වායු ධාතුවක් වුණා මේක දිගහැරෙන්නේ කියන එක දැනගෙන ඒ මානසිකාරයේ ඉඳගෙනම මේක सिद्ध කරන්න දක්ෂ වෙන්න ඕනේ. හරිද? මේ මානසිකාරයේ ඉඳගෙනම සිද්ධ කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ සම්විජිතේ ප්‍රසාරිතේ කියලා කියනකොට එහෙමයි. ඊළඟට සංඝාටිපත්ත චීවර ධාරණේ. මේ හැම තැනකදීම අපිට තියෙන්න ඕන මේ කමඨහන එක ඒ ඒ කියන්නේ අපි වික්ෂුන් වහන්සේ නම් චීවරය දරාගද්දී. ගියත් උනා ඇඳුම අදින්දී. හරිද? එතකොට මේ ඇඳුම අදින්දී ඒක අර්ථය මොකක්ද? අර්ථාන්විතව කරන්න ඕනේ ඒක. ආ ඇඳුම් අඳින්නේ ඇයි? සීත උස්නෙන් බේරෙන්න, ලැජ්ජාතෙන් වසා ගන්න, ඒ වගේ නේද? මැසි මදුරුවන්ගෙන් බේරෙන්න ඒවට. එතකොට එහෙම තියෙද්දි මේක වෙනත් විලාසිතාවකට නම් කරන්නේ. ඒක එතකොට අර්ථයක් තියනවා නමුත් ඒක නිවනට බාධා වෙනවා. ඒ වගේම අදහසින් නිකන් ගොඩාක් ඉදන් කරනවා නම් අර්ථයක්වත් නැති වෙනවා. තේරෙම නැහැ මේ ශරීරය සැරසීම සඳහා. හොඳයි ඒ කියලා අපි හිතමු යම් තැනක අපිට යන්න තියෙනවා විවාහ මංගල උත්සවයකට. කෙනෙක් සුදු ඇඳන් ගිහින් හරියනවද? ආයතර දන්නවා මේ ලෝකයේ මිනිස්සු සම්මත වශයෙන් එකතු වෙන තැනක් මෙතන. ඒකද මෙතනට මම මේ ශරීරය ශරීරය සැරසීමේ අදහසින් නෙවෙයි. මේ ශරීරය සරසන්න බෑ කියලා මම හොඳටම දන්නවා. හොඳටම දන්නවා මේ ශරීරය සරසන්න බෑ කියලා. එහෙනම් ශරීරය සැරසීමේ අදහසකින් නෙවෙයි මම මේක කරන්නේ මේ ස්ථානයට ගැළපෙන්න මම මේක ඇඳ ගන්න ඕනේ. ඉතින් අර ඇඳගෙන යනකොට ලැජ්ජාවක් හිතෙන්න ඕනේ. මේක කවදාකවත් මේ නේද ලස්සන කරන්න පුළුවන් එක නෙවෙයි කියලා දැනගෙන එහෙම සිතුවිල්ලක්වත් නැතුව නමුත් බිලිහෙන ඇඳුමක් ඇඳගෙන යනවා. ගැළපෙන්නේ නැති බව හොඳටම තේරෙනවා. කොහෙද මේ යන්නේ? මේ වෙඩින් එකට යන්නේ. හරිද? එතන සුදු ඇඳුම් ගඳන්ගෙන් හරියනවද? නැහැ. නේද? ඉතින් එහෙනම් අන්න එහෙම ගැළපෙන ගැළපෙන විදිහට කිරීම අර්ථයක් තියෙනවා. හරිද? හැබැයි නොගැළපෙන විදිහට නම් මේක කරන්නේ නේද? අර්ථයක් නැහැ. හොඳයි. එහෙනම් ඒ ගැළපෙන විදිහට කරත් අපි හිතමුකෝ ඒක අධික ලෝභයෙන් කරනවා නම් අධික දේශයෙන් මේ මොනවා කරන්නද කියලා වෙන කරන්න දෙයක් නැති හින්දා කියලා හරි එහෙම දේශයෙන් කරනවා නම් ඒක සප්‍රාය වෙන්නේ නැහැ. හරි? ඒ කියන්නේ මේ කියන්නේ මේ මේ මොකද්ද මේ කියන්නේ අපිට සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජීවිතයේ විලාසිතාව මොස්තර කරන්න කියලා නේ සුදුසු තැනකට යන්න උනොත් ඒ විදිහට යන්න වෙන යන්න වෙන්නේ කොහොමද මානසිකත්වය තුළ තියාගෙන මේක කවදාකවත් සරසන්න බෑ මේ අසුචි කරත්තයක් වගේ එකක් මේ මේ දහජරාවකට මම මේ දිවිහෙන රෙද්දක් දාගෙන ගියා හරි නිවැරදි හැඟීමෙන් තමයි ඒක කරන්නේ ඊළඟට ඒ තැන් වලට ගිහිල්ලා තමන් යම්කිසි කමටහනක හිටියානම් ඒ කමටහනේදී කිසිම විදිහකින් ඒ කමටහන වෙනස් වෙන්න බෑ එතෙන්ට ගිහිල්ලා ආහාරයක් ගනිද්දි පවා අත දිගාරිනකොට ලෝභයෙන් නම් ඒක කරන්නේ ඒක හරියන්නේ නැහැ. කෑදරකමෙන් නම් ඒ අත දිගාරින්නේ නැති වෙනවා. ඒ කියන්නේ මේ අතක් දිගාරිනකොට අකුලනකොට පවා තමන්ට මම ගොඩාක් දැඩි ලෝභයකින් මේ ආහාරය ගන්න අධිකාරනකොට තමන්ට එන්න ඕන සිහියක් මේක නොකල සිටිය යුතුයි කියලා. ඒ ඉතාමත්ම ප්‍රබල කමටහනක් මේ සාමාන්‍ය ජීවිතයක් ඉඳලා විශේෂයෙන් භාවනා කරන කෙනෙකුට ඊළඟට එතෙන්ට ගියාම ඒ තමන් මේ වෙනකොට කරගෙන යන භාවනාවට අදාළ සිතුවිලි වලින් පෝෂණය වෙලා තියෙන්න ඕන. නැත්තම් බෑ. හොඳයි. ඒ සම්මිජ්ජිතී පසාරිතය කියන එක එතකොට සංගාටිපත චීවර ධාරණය කියන එක මේ ඇඳුම පිළිබඳව ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ කියලා කියන්නේ මේ සතර ඉරියව්වේදී සතර ඉරියව්වේදීම ඉරියව් හතරේදීම මේ කියන මේ සම්පජාන හතර හිමීන් පෝෂණය කරගන්න ඕන. ඇවිදින්න ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ ඉරියව් හතර තමයි අපි භාවිතා කරන්නේ මේ ඉරියව් හතරේදීම අර්ථාන්විත දෙයක් කරෙන්න ඕනේ සත්‍යය දෙයක් කරෙන්න ඕනේ කමඨහනක් වඩනවා නම් ඒ කමඨහන්ට ගෝචර වෙන විදිහට මේ ඉරියව් හතර පවත්වන්න ඕනේ දැන් මෛත්‍රිය වඩනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ කර්ණිමේ සූත්‍රයේ තියෙනවානේ නේද එහෙම හැම ඉරියව්වකම මේ මෛත්‍රිය වර්ධනය කරන්න ඕන කියලා. ඉතින් ඒ විදිහට ඊළඟට මේ සතර ඉරියව්වේදීම ඉරියව් පවත්නකොට අර කිව්වා වගේ අසම්මෝහ සම්පජාන්නේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලෙම මේ චිත්ත කිරිය වායෝ ධාතුවකින් උපදින අපි මීට කලින් මේක සාකච්ඡා කරගත්තා. මේ විදිහේ මේ ක්‍රියාවලියක් මිසක්ක මට අදාළ එකක් නෙවෙයි ක්‍රියාවලියක් මිසක් මට අදාළ එකක් නෙවෙයි මේක ඇවිල්ලා මේ මේ කයේ සිතෙන් උපදින චිත්තක්‍රිය වායෝ ධාතුවක් නිසාවෙන් ඒ අතපයෙහි වෙනස්කම් වෙලා එහාට මෙහාට ඇවිදිනවා කියන එක තේරෙන්න ඕන ඒක තේරිලා තමයි මේ වැඩේ කෙරෙන්න ඕන. එතකොට සතර ඉරියව්වේදීම අසාර්ථක වෙන්න බෑ. අසත්ප්‍රාය වෙන්න බෑ, අගෝචර වෙන්න බෑ. ඒ වගේම මෝහය සහිත වෙන්න බෑ. ඊළඟට ඒ කියන්නේ සම්මෝහ සහිත වෙන්න බෑ. ඊළඟට අපි දන්නවනේ සතර ඉරියව් කියන්නේ මොකද? ගතයට ඊළඟට උච්චාර පස්සාව කම්මේ. මේ පොඩි මොහොත පවා ඒ කියන්නේ ශරීර කෘත්‍යයන් සිදු කරන අවස්ථාව. ශරීරයෙන් අනවශ්‍ය දේවල් බැහැර කරන අවස්ථාවවලදී පවා ලොකු සිහියක් හදාගන්න පුළුවන්. හරිද? කෙනෙකුට මේ අවස්ථාවල් ඇත්තටම තමන්ගේ විදර්ශනාවකට යොමු කරගන්න පුළුවන් හුඟක් අය මේ පිළිබඳව හිතන්නේ පොඩ්ඩක්වත්. මේ තමයි ශරීරයේ තියෙන අප්‍රසන්නම අවස්ථාව නේද? ඒ අප්‍රසන්නම අවස්ථාව කියන්නේ අපිට ඒ ශරීරය ගැන මගේ මේ ශරීරය මේ තරම් දුගත දේවල් දරාගෙන ඉන්න ශරීරයක්. හරිද? මේ දැන් මේ මොහොතේ අපි ඔක්කොගේම ශරීරවල මේ මහා දහජරා දුගඳ අප්‍රසන්න දේවල් තියෙනවද නැද්ද? තියෙනව නේද? නේද? ඊටාමත් අප්‍රසන්න. ඒ විදිහට දැවුණත් දන්නේ නැහැ පාරේ ඇවිදගෙන යද්දී. මේ මේ අසුචි කරත් යන්නේ. නේද? මේ අසුචි ගබඩා වගේ අසුචි පැකට් වගේ කන්නට යනවා. නේද? අසුචි පැකට් වගේ අසුචි පැක් කරලා තියෙන කට්ටියක් ධනවන්න හරි ඇවිදගෙන. එහෙම හිතෙන්නේ නැහැ. ඉතින් එහෙම ඒ ඒ අවස්ථාවල පවා ඒ සිහියෙන්ම වාසය කරන්න ඕනේ අර කිව්ව කාරණා හතරටම අනුව. ඊළඟට අසීතේ පීතේ කායිතේ සායිතේ කියලා කියද්දිත් ඒත් එහෙමයි. ඒ කියන්නේ දැන් අපි ආහාර වගේ අපි බත් කනවා වගේ ඒවට කියවට කියනවා අසීතේ කියලා. හරිද? ඊළඟට කැඳ බීම් වගේ බොන જાති ආදී ඒවට කියනවා කැඳ ආදී වගේ දේවල් ඒවට කියනවා අසීතේ පීතේ රස විඳීමේ ඊළඟට අසීතේ අසීතේ පීතේ ඊළඟට ඔය හයිය දෙයක් නිකන් කැවුම් වගේ peer වගේ දෙයක් හපලා කඩලා කන ඒවට කියනවා අසීතේ පීතේ කායිතේ කියලා හරිද ඒ වගේ රස විඳීමේදී ඒ කියන්නේ මී පැණි වගේ දේවල් ඒ වගේ ඒ වගේ රස දැනෙන දේවල් රස විඳීමේදී අපි කියන සාහිත්‍ය කියලා. එතකොට කොහොම නමුත් මේ ආහාරය සඳහාම ආහාරය පිළිබඳ තියෙන ඉරියව් ටික කද්දි බොද්දි රස වෙදිද්දි හපද්දි කියන එකයි මේ කියන්නේ. හරිද? කෑම් බීම් වගේ දේවල් කඳ බීම් කෑම කනකොට බොද්දි ඊළඟට හපද්දි රස වෙදිද්දි වගේ ඉරියව් වගේක් තියෙනවානේ. අපේ පින්නත් මේ මේ හැම එකක්ම මේ හතරෙදී සිහියෙන් වාසය කරනවා කියන්නේ අර්ථය පිණිසද කන්නේ කියලා. මේක මේ පොඩි දේ ඇති මේ මානසිකාරය ඇති කරගත්ත ලොකු දෙයකට. මේ බුදුහාමුදුරු දේශනා කළ තියෙන දේ නිවන් දකින්න කරන්න ඕන කියලා. මම මේක අර්ථය පිණිසද කන්නේ. නේද? මම ඔකට කියන්නේ තෙල් ගහනවා වගේ වාහනයකට කන්න ඕන කියලා. වාහනේ තෙල් ගහන්නේ ඇයි? දුවන්නනේ. වාහනේ දුව ගන්න තෙල් ඕනේ. අපිට ආහාර ඇයි? ජීවිතේ පාත්ත ගන්න. ඒකටමද කන්නේ. නේද? ඒකටමද කන්නේ කියලා බලන්න. නෑනේ. නේද? ඒක එකක් විතරයි. හැම වෙලේම මොනවා සමහර අය ඉන්න හැම වෙලේම මොනවාරි හපන්න ඕනේ. පොඩි දෙයක් හරි හපන්න ඕනේ. නේද? එතකොට නවත්ත ගන්න බෑ. Tamanට අගුණ දේවල් තියෙනවා අගුණ දේවල් කන්න නැද්ද දන්නේ නේද? එතකොට මේක ලොකු තණ්හාවක් කියලා තේරෙන්න ඕනේ. එතකොට රස විඳිනකොට මේ හැම වෙලේම අර්ථයක් ඇතුව මේ දේ කරන්න ඕනේ. අර්ථයක් ඇතුව මේ දේ කරන්න ඕනේ. කුමන අර්ථයක්ද හැම වෙලේම අදහසක් තියෙන්න ඕනේ මේ පළවෙනි එක සාර්ථක නේද ඒ කියන්නේ ජීවිතේට ඇත්තම කියනවා නම් වහ කනවා වගේ මිනිස්සුන්ගේ මේ කෑම වෙලාවට ඒ කෑම හින්දා මැරෙන්නම හේතු වෙනවා වෙලාවට හරිද ඔය දැන් ඇත්තටම ඔය සීනි වගේ දෙයක් වැඩි නම් ඒ අය ඒ අයට ඒ සීනි වැඩි කරගත්තොත් තවදුරටත් එයාට මාරාන්තික ලෙඩ ගොඩක් හැදෙනවා. ඒක දන්නා යාලා. යාලට උගන්වලා තියෙනවා. වෛද්‍යවරු විසින් කියනවා මේක වැඩි කරගන්න එපා. මේක අඩුවෙන් තියාගන්න. මොකද මේකත් එක්ක තමන්ගේ සියලු ඉන්ද්‍රියන් අක්‍රිය වෙන්න පුළුවන්. ඒවා විනාශ වෙලා ඒවා නැති වෙන්න පුළුවන්. ඒකද මේක තියාගන්න එපා. මේක අඩු කරගෙන තියාගන්න කියලා. මොකද කරන්නේ? ඕන්න ඔහේ අතර කමන්නේ ඕන්න ඔහේ අතර කමන්නේ කියලා කාණ්ඩ දේවල් ඕන තරම් තියෙද මේ බඩගින්න නෙමෙයි ගන්නෙ නේද එහෙනම් අන්න Tamanට අනර්ථය පිණිස වෙනවා ඊළඟට ආ සීනේ නෑ කියන්නකෝ නැති කෙනෙක් අර පෙරේතකමට කනවා නම් යම නැත්තම් රස විඳීම සඳහා කනවා නම් ඒක සත්‍ය වෙන්නේ නෑ ඒ කියන්නේ සංසාර ජීවිතේ ඔය කැමැත්තෙන් ගිජුව ආහාරයක් ගිල දමන හැම වෙලාවකම ඉන්ද්‍රිය අසංවරයක් තියෙනවා. ගිජුව ආහාරයක් ගිල දමන හැම වෙලාවකම තියෙන ඉන්ද්‍රියවල අසංවර ස්වභාවයක්. අන්න ඒ අසංවර ස්වභාවය ඉන්ද්‍රිය අසංවර වාසනය කරන වාසය කරන හැම වෙලාවකම කෙනෙකුට ඉන්ද්‍රිය අසංවර වාසය කරන හැම වෙලාවම කෙනෙකුට සංසාරේ යන්න වෙනවා. හරිද? ඊළඟ එක තමයි කමඨහන් වර්ධනය කරන කෙනෙක්. අපි තුමුකෝ ආහාරයේ පටික්කුල සංඥාව ඇති කරගෙන වාසය කරනවා. එයාට මේ හැපීමේදී රස විඳීමේදී කිසිම දෙයකදී ඒකට පිට හැඟීමක් එන්න බෑ. හරි. ඒ වගේම තමයි මේ හපනකොට කනකොට එක තමයි වටිනම තැන එතන. හපනකොට කනකොට රස විඳිනකොට ඒ රස විඳින දේවල් පංච පාදානස්කන්ධයට වෙන් කර දැන නැත්නම් මේ තමයි සැප වේදනාවක් ඇති වෙන්නේ මේක මෙතනම ඇති වෙලා නැති වෙලා යන එකක් මේක මේක තමයි රූප රූප ස්කන්ධය මේක තමයි වේදනා ස්කන්ධය මේක තමයි සංඥා ස්කන්ධය මේක තමයි සංකාර ස්කන්ධය මේකෙන් තමයි දැන් දැන් අපි මොනවා හරි කණ්ඩ දෙයක් දැක්කනම් ඒ දැකීමට ඇහත් රූපයත් එකතු වුණා ඒකත් එක්ක ඇතිවෙච්ච සංඥාවක් තියෙනවා ඒකත් එක්ක ඇතිවෙච්ච දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් තියෙනවා දැකීමෙන් පවා ඊළඟට ඒකින් ඇතිවෙච්ච කැමැත්තක් අකමැත්තක් කියලා එකක් තියෙනවා කැමැත්තක් අකමැත්තක් කියලා එකක් තියෙනවා ඒකේ දැකීම මාත්‍රය තියෙනවා. එහෙනම් මේ පහේ එකතුවකින් තමයි මේ ආහාර ගැන තියෙන කැමැත්ත කියන එක ඇති උනේ. එතකොට මේකත් ඇති වෙච්ච එක නැති වෙලා යනවා. මේ සංස්කාරයේ අනිත් ස්වභාවය තියෙනවා. ඉතින් ඒ විදිහට මේ ආහාරය ගැනීමේදී තමන් කරගෙන යන කමටහන්ට ගෝචර වෙන විදිය සහ අසම්මෝහයෙන් යුක්තවම ඒ කියන්නේ මෝඩකමෙන් නැත්නම් වැහිච්ච හැඟීමකින් නැතුව දැනගෙන මේ ආහාරය ගන්න දක්ෂ වෙන්න ඕන හැම වෙලාවකම. හැම වෙලාවකම ඒ විදිහට ඒ විදිහට කමඨහනට ගෝචර වෙන විදිහට ඕ ඒ වගේම අවසානයේ අපිට තියෙන අවස්ථාව තමයි ඔන්න ඔය විදර්ශනාවෙන් යුක්තව මේ ආහාර ගැනීම. එතකොට විදර්ශනාවෙන් යුක්ත මිනිස්සු ඇත්තටම අදටත් ලංකාවේ මේ ආහාරය රූපයක් කියලා දැනගෙන ඒ රූපයත් මගේ දිවෙත් යැටීමෙන් ඇතිවෙන විඥාණය හේතුවෙන් උපදින ස්පර්ශයෙන් දැනෙන රසයක් විතරයි මේ රසය කියලා දැනගෙන ආහාර ගන්න නිවැරදිවම දැනගෙන ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙනවා ඒක මට ඕන හැටියට පවත්වන්න බෑ මොකද මේ ආහාරයෙන් මම එක දිගට ගත්තොත් එහෙම ආහාරයක් තියෙනවා දිවක් තියෙනවා විඥානයක් තියෙනවා හැබැයි සැප වේදනාව නැති වෙන එක දිගට ගත්තොත් එකම ආහාරය අඹ කෑල්ලක් කනවා නම් පළවෙනි අඹ කෑල්ල හරිම රසයි. දෙකත් රසයි, තුනත් රසයි. නේද? කොච්චර රස වුණත් හතරවෙනි එක පස්වෙනි එක එනකොට මොකද වෙන්නේ? එපා වෙන්නේ ඇයි? එහෙනම් ඒකේ තියෙන සැප ගතිය නැතු වෙනවා. සැප සැප ඇති වෙන ස්වභාවය නැතු වෙනවා. හරි? ඉතින් ඒ ඒ වගේ මේකේ තේරුම් ගන්න ඕනේ අපි මේ මෙතන සිද්ධ වෙන සිද්ධිය තේරුම් අරගෙන සිහියෙන් යුතුව අපි දන්න දැනුම භාවිතා කරලා මුළු ජීවිතේ හැම සිද්ධියක්ම ධර්මානුකූල විශ්ලේෂණයක් කරමින් වාසය කිරීම තමයි මේ කාරණාවේ තේරුම හැම අවස්ථාවකම. ඒතර අසීතේ පීතේ කායසේ කායිතේ සායිතේ. జాగරිතේ වාසිතේ තුන්හි භාවය. අපි නින්දට වැටෙන අවස්ථාවලත් ඒ වගේම ඒ නින්දට යන අවස්ථාවලත් ඒ පිළිබඳ සිහියෙන්ම ඒ නින්ද භාවිතා කරන්න ඕන. එතන සමහර කට්ටිය නිදා ගන්නවා කීයට නැගිටිනවද දන්නේත් නැහැ. මොකක්වත් දන්නේ නැහැ. නේද? කොහේ වටනවා ඔහේ නිදියාවා. නින්දත් අපිට ජීවිතේට ඊටාම ක්‍රමානුකූලවම වර්ධනය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකෙදි පවා පාඩමක් ඉගෙන ගන්න. හරිද? දකුණු ඇලයට හැරිලා ඊටාම සිහියෙන් නැගිටින වෙලාව අදිෂ්ඨාන කරගෙන හරි? නිදා ගන්න ඕනේ. ඉතින් ඒකල ඒ වෙලාවටම හරියට නැගිටින්න ඕනේ. එහෙම කරගන්න පුළුවන්කම තියෙනවා නුවණ තියෙන කෙනෙකුට. හොඳයි ඊළඟට වාසිතේ සහ තුන්හි භාවය කියන එක. අපි සමහර අවස්ථා තියෙනව නේද? සමහර අවස්ථා තියෙනවා පින්නත් මේ කතා නොකල නොකර ඉන්න ඕන තැන් තියෙනවා. සමහර අවස්ථා තියෙනවා කතා කරන්න ඕන තැන්. අපි ගෙදර කෙනෙක් මට දැනගෙන දැනගෙන යනවා. මම මොකද කරන්න ඕනේ? නිස්සද්දවම ඉන්න ඕනද? මට කවුරු හරි බැනගෙන බැනගෙන යනවා. මම බලන්න ඕනේ මෙයාගේ මෙයා මේ බනින්නේ ඇයි මෙයාට තරහ ගිහිල්ලා. මම දන්නවා නිස්සද්දව හිටියොත් හොඳට තරහ වැඩි වෙනවා කියලා. එහෙම දන්නවා නම් මම කරන්න ඕන මොකද්ද? කතා කරන්න ඕනේ. හරි. මම දන්නවා කතා කරොත් තරහ වැඩි වෙනවා කියලා. එහෙම දන්නවනම් මම මොකද කරන්න ඕන? නිස්සද්ද වෙන්න ඕනේ. මම දන්නවා නිස්සද්ද හිටියොත් තරහ වැඩි වෙනවා කියලා. එහෙනම් මම කරන්න ඕන නිස්සද්දව ඉන්නවද කතා කරනවද කියන එක නෙවෙයි. තරහ අඩු වෙන දේ තමයි කරන්න ඕනේ. එහෙනම් අන්න ඒ වගේ සමහර අය නිස්සද්දව ඉන්නවා නිස්සද්දව හිටියම තරහ වැඩියෙන් යනවා කියලා දැනගෙන. <laughs> සද්ද නැති වෙනවා සද්ද නැති හිටියොත් තරහ යනවා හොඳටම කියලා දන්නවා දැන් ආ බයිනවා හොඳට දන්නවා දැන් අරයාගේ ඇටි හරිද මම මොන හරි කියද්දි සද්ද නැති හිටියොත් හොඳට තරහ යනවා කියලා දන්නවා තරහ යන්නකෝ කියලා සද්ද නැති හරිද ඉතින් ඒ වගේ නැතුව අපි හැම වෙලේම තමන් නිස්සද්ද වෙන්නේ ඇයි කියලා දැනගෙන නිස්සද්ද වෙන්න ඕනේ තමන් කතා කරන්නේ ඇයි කියලා දැනගෙන කතා කරන්න ඕනේ ඒක හැම වෙලේම අර්ථාන්විත වෙන්න ඕන. කතාව කියන එක අර්ථාන්විත. ඔහි ඉඳගෙන දන්නවනේ කට්ටිය ගැටි. ඔහි ඉඳ ගන්නවා ඉඳගෙන පෑය ගණන් ඉතින් කියන්නකො විස්තරය කියලා දැන් කටවලුත් හැදිලා තියෙන හේම නිකන් අර අරකටම හරියන කටවල් වගේක් තියෙනවා මේ හොන්දට දෙසලා හොන්දට කතා කරලා නිකන් එහෙම හොන්දට හරිය දේවල් වගේක් තියෙනවා. එහෙම නොවි නේද? අපි කතා කරන දේ අර්ථාන්විත වෙන්න ඕන. අපි කතා කරන දේ Tamange භ්‍රමචර්යාවට හේතු වෙනවා. සමහර තැන් තියෙනවා කතා කරන්න ඕනේ. හොඳ කල්යාණ මිත්‍රයෙක් හම්බුණාට පස්සේ මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රයෙක් හම්බුණාට පස්සේ කතා කරන ඒ වෙලාව නිසා ඉස්සද්දලා ඉඳලා හරියන්නේ නැහැ. සමහර වෙලාවල් තියෙනවා භාවනා වැඩසටහන් වගේ දේවල් වලදී කතා කරන්න කිව්වට කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසාද වෙලා ඉන්නවා. ඒ නිසාද වීම Brahmacharya ජීවිතයට ගැළපෙන එකක් නෙවෙයි. එහෙනම් අන්න ඒ විදිහට අපි මොකද කරන්න ඕනේ? මේකේ අර්ථය හොයන්න ඕන. ඊළඟට නිස්සද්දව ඉන්නකොට නිස්සද්දව ඉන්න ඕන. කමතහනට ගෝචර නම් නිස්සද්දව ඉන්න ඕන. කමතහන්ට අගෝචර වෙනවා නම් නිස්සද්ද නවතින්න ඕන. ඊළඟට නිස්සද්දව සිටීම සහ කතා කිරීම කියන දෙකේදීම වාසිතේ තුන්හි භාවේ කතා කිරීම සහ නිස්සද්දව සිටීම කියන දෙකේදීම මේ සිතේ උපදින හැඟීමක් නිසා මේක සිද්ධ වෙනවාය මෙතන නිස්සද්දව සිටින කෙනෙක්ද නැත නිසද්දව නැත්තම් කතා කරන කෙනෙක්ද නැත්නම් කෙනෙක් ඔය කියපු කාරණා ටික කුලිය මම හොඳට පැහැදිලි කරා ඒ ටික. ඒ හැම තැනකදීම කෙනෙක් නැහැ සත්පුද්ගල සංඥාවෙන් තොරව සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා දැනගෙන අපි හැම වෙලෙම අපේ මේ සියලු ක්‍රියාවේ කතා කරපු අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්විජ්ජිතේ ප්‍රසාරිතේ සංඝාටිපත්ත ජීවර ධාරණේ ආදී වශයෙන් කතා කරපු හැම ඉරියව්වක්ම හරිද? හැම ඉරියව්වකදීම ඔන්න ඔය කියන සම්පදාන හතර ක්‍රියාත්මක වෙන්න ඕන අපි ළඟ. ඒ ක්‍රියාත්මක වෙන විදිහට මානසිකාරය සකස් කරන්න ඕනේ. ඒ සකස් කරගත්ත කෙනාගේ ඒකේ අවසාන ඔය ඔය හැම ඉරියව්වකම අවසාන අංගය තමයි මේ කියන මේ අවසාන අංගය තමයි අපි මේ කියන අසම්මෝහ සම්පදානය. ඒ කියන්නේ යා මේක ඇතුලෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය හරියටම දැනගෙන ඒ ක්‍රියාවලියට අනුව සිද්ධ වෙන දේ. ඉතින් එහෙනම් අන්න ඒ විදිහට අපි මේක ඉතා නිවැරදිව සකස් කරගන්න එහෙම සකස් කරගත්තත් අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතය නිවැරදි කරගන්න. ඉතින් ඒක හින්දා ඉතාම හොඳින් බලන්න ඕනේ අපි විදර්ශනා ඇසකින් ජීවිතය දිහා බලන්න මේ සති සම්පජාන්‍ය කියන කමඨාන උනන. ඉතින් තව මේක ගැන ගවේෂණය කරන්න ඉතාම හොඳින් ගවේෂණය කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න ඒ තව කරුණු සහිත හොයාගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. හැමදාම බත් කකා ඉඳලා හරියන්නේ නැහැ කියලා මම හැමදාම කියනවා. නේද? ඊට වැඩි එහාගේ දෙයක් තියෙනවා. මේවා ජීවිතයට එකතු කරගෙන තමන්ගේ මානසිකාරය සකස් කරගත්තොත් සැබෑවටම මේ ජීවිතයේදීම සියලු දුක් නිවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මම ධර්ම ශ්‍රවණය කරලා ලැබිච්ච ආනිසංසය මට උතුම් නිර්වාණ සාන්තිය සඳහාම වේවා කියලා. ඒ වගේම නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසට අපි මතක් කරනවා තමන් ධර්මය අහලා තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගත්තද ඒ එකතු කරගත්ත දේවල් හේතුවෙන් තමන් නිවැරදිව කටයුතු කරන වාරයක් වාරයක් ගානේ මේ දායකත්වයේ ධර්ම පින්නන්ත පිරිසට ඒ පින් අනුමෝදන් වෙලා උතුම් නිර්වාණ සාන්තිය සඳහාම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති